ධම්මික මහත්මයාද ධම්මිකා නෝනද ස්වාමීන් වහන්සේ මම ධම්මිකා ස්වාමීන් වහන්සේ කොහොමද නිශ්ශබ්දතාවයේ පාවිච්චි කරන්නේ කියලා අපිට කොහේ හරි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. <laughs> ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපේ ඔය ආචාර්ය උපාධි නිබන්ධනයේදී මම වෙනම කොටසක් ලියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ නිහඬ වීමේ උපාය මාර්ගය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වීම ගැඹුරු අර්ථයක් පිණිස පාවිච්චි කරලා තියෙනවා ලොකු දෙයක් කරන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තහම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සත් සති ගත කරන උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දහම් දෙසන් නැතුව නිහඬව බොමැඩ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට සහම්පති මහා බ්‍රහ්මයාට හිතෙනවා බුදුරජාණන් වහන්සේ ඇයිද දහම් දෙසන් නැත්තේ අවබෝධ කරගෙන කියලා ඔහු මේ එතුමා හිතනවා බුදුරජාණන් වහන්සේ උකටලී වෙලාද ඒ බුදුරජාණන් වහන්සේගේ චිත්ත සංකල්පනා කිහිපයක් ඔහු යම් ප්‍රමාණයකින් හඳුනගන්න. හඳුනගන්න මොකද බුදුරජාණන් වහන්සේ එතනදී දැන් දහම් පොතේ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයේ තියෙන්නේ ඒ බ්‍රහ්ම ආරාධනාව ගැන කියන සූත්‍රය පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ එතනදී කල්පනා කළාය මේ ධහම ගැඹුරුයි මේක වටහා ගන්නට පහසු නෑ මේ රාගයෙන් මුසපත් වෙලා ඉන්න ද්වේෂයෙන් ගැටිලා ඉන්න ඇලිලා බැඳිලා ඉන්න ලෝකයාට මේ විමුක්තිය පිළිබඳ කතාව පැහැදිලි කරන්න පහසු කතාවක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව සංසන්දනාත්මකව හිතනවා ඒ සිතන චිත්ත පරිවිතර්කය තමයි අර සහපති මහා බ්‍රහ්මයා දකින්නේ. එතකොට දැකලා ඉක්මනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා දේසේතු භන්තේ ගෝතමෝ ධම්මං ස්වාමීනි ධම් දේශනා කරන්න. එතකොට මේ ධර්මය දේශනා කරාම අවබෝධ කරගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා කියලා උපමාවක් එහෙම කියනවා. අර නෙළුම් මල් දිය යට තියෙනවා ඊට පස්සේ දියෙන් මතු වෙච්ච තියෙනවා පිපෙන්න ආසන්න වෙච්ච තියෙනවා. ඒතර ඒවට සූර්යාලෝකය වැටුනේ නැත්නම් ඒවා පිපෙන්නේ නැතුව යනවා. ඒවට සූර්යාලෝකය ලැබුණොත් තමයි පිපෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මෝදු වෙච්ච මෝරපු ප්‍රඥාව මුහුකුරා ගිය සත්වය ඉන්නවා. ඒ අය ධර්ම අවබෝධ කරගන්න සමර්ථයි. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන එක. දැන් ਸਰවඥ වුණු බුදුහාමුදුරන්ට සහම්පතිය ඇවිල්ලා කියා දෙන්න ඕනේ නෑනේ මේ ලෝකේ අදහම අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා. අනික දැන් බුදු වෙන්නත් කලින්මනේ දිව්‍ය ලෝකේ ඉඳද්දිනේ දැන් මේ සුදුසු කාලයයි කාලය දීපය දේශය මේ ඔක්කොම බලලා මේ මනුලෝ පහළ වුණේම මේ කාර්ය කරන්නනේ ඉතින් කරන්න ඇවිල්ලා ඊට පස්සේ බුදු වුණාට පස්සේ මොකද උන්වහන්සේට නිනව නැතුව ගියාද මේක කියලා වැඩක් නැහැ කියලා හිතන මට්ටමට. එහෙම එකක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ උන්වහන්සේ සංසන්දනාත්මකව මේ ධහමේ තියෙන ගැඹුරු බව සහ ලෝකයේ තියෙන ස්වභාවය සංසන්දනාත්මකව බලමින් උන්වහන්සේ නිශ්ශබ්දව ඉන්නවා. දහම් දසන්නට ඉක්මන් වෙන්නේ නැතුව. එතකොට මේ අවස්ථාව සහම්පති මහා බ්‍රහ්මයා විසින් පැමිණිලා බුදුරජාණන් වහන්සේට ඇරයුමක් කරන තැනට මේ නිහඬ බව පෙළඹවීමක් ඇති කරනවා. එතකොට මේ පෙළඹවීම හරහා ලොකු දෙයක් සමාජයට වුණා. මොකද්ද උනේ? දැන් බුදුරජාණන් වහන්සේලාගේ එක්තරා චාරිත්‍රයක් තමයි දැන් භික්ෂුවට පවා අන් කෙනෙක් ආරාධනාවක් කළොත් තමයි දහම් දෙසීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් විපතටපත් වෙලා ඉන්න තැනකදී ධර්මකාරණයක් කියා දීලා එතනත් ඇයකින් මුදව ගන්න එක වෙනම කතාවක්. දහම් දෙසුමක් හැටියට කරන්න ඇරයුමක් එක ගෞරවනීය සිතින්. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ සමස්ත විශ්වය පිළිබඳවම යථාර්ථය අවබෝධ කරගෙන මේක දේශනා කරන්නට සියලු බුදුවරුන්ගේ චාරිත්‍රයක් තමයි අර ආරාධනා. ඒක එක පැත්තක්. අනිත් එක තමයි දැන් එදා බ්‍රහ්ම මූලික සමාජයක්. ඒ කියන්නේ බ්‍රහ්මයාගෙන් තමයි මේ ඔක්කොම ඉපදිලා තියෙන්නේ. බ්‍රහ්මගේ කටින්, බ්‍රහ්මයාගේ කලවෙන්, යටිපතුලෙන් ඔහොම කිය කියා. ඒතකොට බ්‍රහ්මයා තමයි අදහන්නේ. දැන් බ්‍රහ්ම මූලික සමාජයකට මේ අලුත් දර්ශනය හඳුන්වා දෙනකොට මේක අපි කවුරුත් අගය කරන බ්‍රහ්මයා තමයි ඇවිදින් බුදුහාමුදුරන්ට ආරාධනා කරලා තියෙන්නේ මේ අලුත් දර්ශනය සමාජගත කරන්න කියලා. මේක ලෝකෙට කියා දෙන්න එතකොට සමස්ත බ්‍රහ්මමූලික සමාජයකට මේ ධහම ප්‍රවේශ කරන්න හොඳම උපාය මාර්ගයක් බුදුරජාණන් වහන්සේ එතනදී පාවිච්චි කරනවා අර නිහඬ වීම හරහා බ්‍රහ්මයා පොළඹවනවා මේ ආරාධනාවට ඒකෙන් එක්තරා අඛණ්ඩ වූ බුද්ධ චාරිත්‍රයක් සම්පූර්ණ වෙනවා අනිත් පැත්තෙන් අර සමස්ත ජනතාවටම අපි කවුරුත් අගය කරන බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමයි මුන්නහන්සේ දහම් දෙසන්නේ කියන මේ කතන්දරය සමාජගත. ඒතර කිසිම විරෝධතාවයකින් තොරව මේ නව ධර්මය මේ නව දර්ශනයට ඇහුම්කන් දෙන්න මහජනයාට හොඳ විවෘත මානසික තත්ත්වයක් බුදුරජාණන් වහන්සේ එතන හදනවා. ඊළඟට දැන් අර භික්ෂුන් වහන්සේලා අතර විනය සම්බන්ධව ගැටලුව මතුවෙච්ච අවස්ථාවේදී කොසබෑනුවර බුදුරජාණන් වහන්සේ දෙපැත්තටම කරුණු කියන ඊට පස්සේ උන්වහන්සේ නිස්සද්දව වඩිනවා පාරිලෙය වනයේ. එයිද මේ බුදුහාමුදුරුවන්ට බුදු වෙලා සියලු කෙලෙස් නැසලා දැන් මේ මේක දරා ගන්න බැරුව පලා ගියා නෙමෙයි. එතනදී මේ අයට කරුණු කියලා කියලා ඒත්තු ගන්න නැත්තම් එතන සුදුසුම දේ තමයි ඒගොල්ලන්ට ඒකේ ආදීනව විඳලා ඒ පීඩාව තුලින් ඒ අත්දැකීම ලබන්නට අවස්ථාව සලස්සලා දෙන එක. ඒකට හොඳම දේ තමයි එතනින් මගහැරලා නිහඬ වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ කොහෙද ගියේ කියලා හැමෝම හොයනවා. ගියපු තැනක් නැහැ. උන්වහන්සේ ආපහු වඩින්නෙත් නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ ඇයිද වැඩිය කියලා මිනිස්සු බලනවා. මේ සංඝයා වහන්සේලා එක එකනා ભેද වෙලා එහෙනම් ඊට පස්සේ දාන ටිකවත් දෙන්නේ ඔය භික්ෂුන් වහන්සේලාට කියලා මිනිස්සු වර්ජනය කරන්න පටන් ගත්තා. එතකොට තමයි වික්ෂුන් වහන්සේලාට වැටහෙන්න ගත්තේ මේ ඔවුනොන් ભેද වින්න වීමේ තියෙන ආදීනවය. මේක පැවැත්මට කොච්චර හානියක්ද කියලා. ඉතින් ඒ දැනුණට පස්සේ තමයි අර සරල දෙයක් නේ දැන් බුදුහාමුදුරුවෝයි විනය පනවලා තියෙන්නේ. එතකොට ඒ විනය පනවපු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙහි ගැටලුවක් නැහැ කියලා. ගැටලුවක් නැහැ කිව්වට දැන් අනිත් අයට මේක අතාරින්න බෑ. ඇයි අතාරින්න බැරි? ඒ ඒ මේ ඒ කොසමෑනුවර සිද්ධිය ගැන කියනකොට විනය තියෙනවා හොඳ ලස්සන කාරණා. සමහර හාමුදුරු බුදුහාමුදුරන්ට ඇවිදින් කියනවා මේ ඔබ වහන්සේ නිශ්ශබ්දව ඉන්න පැත්තකටලා අපි මේක බලා ගන්නම්. අපිට මේකෙන් වාසියක් තියෙනවා. මේක දිගට දිගට ඇදගෙන යන එක. ඒ නිසා ඔබ වහන්සේ මේකට මැදිහත් වෙන්න එපා. ඔබ වහන්සේ නිහඬ වෙන්න. තථාගතයන් වහන්සේ නිහඬ විය යුතු කාලයක්. එහෙම කියලා සමහර භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ට කෙලින්ම ඇවිල්ලා කියනවා. මේකට අත ගන්න නැතුව බුදුහාමුදුරුවෝ පැත්තකට වෙනවා. අපි මේක අතාරින්නේ නැහැ. මොකද අපිට මේ මොකද දැන් ඔය සමාජයේ ඇති වෙන ප්‍රශ්නවල ස්වභාවය. දැන් ප්‍රශ්නේ ඇති වෙන්නේ පොඩි දෙයක් සම්බන්ධ. ඊට පස්සේ ඒකට උල්පන්දම් දෙන පිරිසක් එකතු වෙනවා. ඒ උල්පන්දම් දෙන පිරිස මේක වවනවා. ඒ වැව්වෙන් පස්සේ දැන් අර ප්‍රශ්නෙට මැදි වෙච්ච හැබෑ පුද්ගලයාට මේකේ පීඩනයත් එක්කලා මේක අතහැර ගන්න ඕනේ. හැබැයි අර වවන අය මේක අතාරින්න ඉඩ දෙන්නේ ඒගොල්ලෝ මේක කොහොම හරි නඩත්තු කරගෙන යනවා. මොකද නැත්තම් ඒගොල්ලන්ට පරාජය හිමි වෙනවා. ඒගොල්ලන්ට වාසි නැති වෙනවා. ඒගොල්ලන්ට ජයග්‍රහණය නැති වෙනවා. ඒ වගේ විවිධ මානසිකත්වයන් එක්කලා ප්‍රශ්නයක් එක්කලා බැඳෙනවා. දැන් ওই යුද්ධ අරවා මේවා රට රටවල ඔය පවතින්නේ ඒ ඒ පොදු මානසිකත්වයේ මත. එහෙම නැතුව මේ මූලික ප්‍රශ්නේ निराකරණය කරගන්න බැරි කාරණයක් නෙමෙයි. ඒ වැදී අර කෙලස් ධර්ම ටික මතු වුනහම අනෙක් කෙනාට යට වෙන්න ලෑස්ති නැහැ. ඉතින් ඒ වගේ තත්වයක් අතන්දිත් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතන අර නිහඬ වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. ඊළඟට සමහර කාරණා ඇහුවෙන් පස්සේ අර තපනීය ප්‍රශ්න හැටියට බුදුහාමුදුරුවෝ නිශ්ශබ්ද වෙලා තියෙනවා. මෙහෙම බුද්ධ චරිතය ගත්තන් පස්සේ බොහෝ තැන් තියෙනවා. උන්වහන්සේ නිහඬ ප්‍රතිපදාව අනුගමනය කරපු තැන් ඒ හැම මොහොතකම ලොකු දෙයක් ලොකු පරිවර්තනයක් සමාජය තුළ ඇති කරලා තියෙනවා. අනිත් අයට ප්‍රත්‍යවේක්ෂණයකය දෙන්න අනිත් අයට තමන්ගේ දුර්වලකම දකින්න අනිත් අයට වරද්ද තේරුම් අරගෙන ඒක සකස් කරගන්න ආදීනවේ දකින්න මේ වගේ ගොඩාක් දේවල් වලට බුදුරජාන් වහන්සේ පසුබිම හදලා දීලා තියෙනවා නිහඬ වීම තුළ. ඉතින් බුදුහාමුදුරුවෝ කරපු මට්ටමින් අපට ඒවා කරන්න බැරි බව ඇත්තයි. නමුත් අපි උත්සාහ කරන්න ඕන යම්කිසි කරුණකදී දිගින් දිගට දිගින් දිගට ඒවා පැහැදිලි කරන්න යාම විස්තර කරන්න යාමෙන් තව තව පැටලිලා බරපතල අනර්ථයක් වෙනවා පෙනෙනවා නම් ඒ බඳු තැන්වලදී මගේ தത്വෙට හරිනේ මගේ ප්‍රතිරූපයට හරිනේ කියලා දිගින් දිගට ගැටෙන්න යන්නේ නැතිව නිශ්ශබ්ද වෙන්න අපට පුළුවන් නම් දැනගෙන ඒ කියන්නේ මේ ගැටලුව निराකරණය කරන්න උපාය මාර්ගයක් වශයෙන් හරි එහෙම නැත්නම් අවම වශයෙන් ගැටලුව තව තව වර්ධනය වෙන්නට අනුබල නොදී සිටීමක් වශයෙන් හරි අඩුම තරමින් අපිට නිශ්ශබ්ද වෙන්න පුළුවන් ඒ අර්ථය දැනගෙනයි නිහඬ ඒ නිහඬතාවය ඵලදායකයි අර්ථ සම්පන්නයි. එතකොට Tamanට පසුතැවීමක් එන්නේ නැහැ. කෙනෙක් චෝදනා කළා වුණත් මේ ප්‍රශ්නේදී මගේ හැරලා ගියා නේද? ඒකෙදි ඇයිද ඒකට ඉදිරිපත් උනේ නැත්තේ ඇයිද නිස්සබ්දව හිටියේ කියලා එහෙම ඇහුවට අපිට එතකොට චිත්ත පීඩාවක් එන්නේ නැහැ පසුතැවීමක් එන්නේ නැහැ මොකද අපි දැනගෙනයි ඒක කරලා තියෙන්නේ. එතනදී මම නිස්සබ්ද උනේ මෙන්න මේ අර්ථයෙන්. ඉතින් ඒ වගේ බුදු කෙනෙකුගේ ප්‍රමාණයෙන් ਸਰවඥ භාවයෙන් සියල්ල දැකලා තීරණය කරන්න බැරි වුණාට අපි අපගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අපි අනර්ථය වැළැක්වීම සහ අර්ථ සම්පාදනය සඳහා ඇතම් තැන්වල නිහඬ වීම අවශ්‍යයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි. සමහර වෙලාවට නිහඬතාවය ඒකට එකඟ වෙනවා කියන හේතුවක් ඒක තමයි මේ නිහඬ වීම යෝග්‍යද නැද්ද කියලා අපි බලන්න ඕන. දැන් සමහර වෙලාවට නිහඬතාවය ප්‍රශ්න අවුල් කරන්න පුළුවන්. ප්‍රශ්න වැඩි කරන්න පුළුවන්. ප්‍රශ්න දුරදිග යවන්න පුළුවන්. අනිත් කෙනා කුපිත කරන්න පුළුවන් අපේ නිහඬතාවය. ඒ කියන්නේ අපි අපි නිහඬ වෙච්ච එකම අනිත් කෙනාට හිතෙන්න පුළුවන් මෙයා මාව ගණන් ගන්නෙ නෑ. එතකොට මෙයා මට රිද්දන්න හදනවා. එහෙම හිතෙන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන පුද්ගල මානසිකත්වයන් සහ මේකට අනිත් කෙනා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ ඒ ඒ පසුබිම තේරුම් අරගෙන තමයි අපි මේ උපාය මාර්ගය පාවිච්චි කළ යුත්තේ. එහෙම නැතුව මට ඒක රොස්සන්නේ නැති නිසා මට තවදුරටත් එයත් එක්කලා වාද විවාද කරන්න බැරි නිසා මම ඒකට කැමති නැති නිසා නිහඬ වීම ඒක වෙනම එකක්. ඒක තමන්ගේ දුර්වලකම. ඒක ඒක තමන් කෙලස් වසඟ වීම, තමන්ගේ කෝපය, තමන්ගේ ගැටීම, තමන් ප්‍රතික්ෂේප කිරීම ඒව මතයි ඒ නිහඬ වෙන්නේ. ඒක ප්‍රශ්න දුරදිග යන්න පුළුවන්. ඉතින් එහෙම නිහඬ වෙනකොට අනිත් කෙනාගේ වාසිය ගන්න පුළුවන්. මේ අර්ථ සම්පන්න නිහඬ බව කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ ස්තුතියි. සිරත් සර්ණයි.